එහෙනම් අසත්පුරුෂයාගේත් සත්පුරුෂයාගේත් මෙන්න මේ ඇසුර අනුව කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් අන්න ඒක තමයි පණ්ඩිතානංච සේවනං කියන්නේ. එතකොට එහෙනම් යම්කිසි කෙනෙකුට හිතීමේ හැකියාව හිතන විදිය නැතිනම් තනිකරම තියෙන läගගෙන රිංගගෙන ඉදමේව සත්‍යං කියන කාරණාව නම් කල්යාණ මිත්‍රයේ ගෞරවාන්විතව ගුරුවරයෙක් ගෞරවාන්විතව ඇසුරු කරන්න යමු වෙද්දී අන්න අර මම ආයනය කරගත්තේ මටම යමක් වැරදි කියලා හරි හරි කියලා හරි එද්දි වැරදි කියන එකට ගැටෙන හරි කියන එකට ඇලෙන විදිහේ හිතන කටාවකට හුරු වෙන්නේ නැතුව එයාගේ ජීවිතේ ටික ටික හුරු වෙනවා මොකක් එක්කද සත්‍යවාදී බවට නැත්තම් පින්වතුනි වෙන්නේ අපට හැම වෙලේම අපි මේ ගැඹුරු ලකූ දේ අල්ලන්න යනවා හැබැයි ලෝකේ ජීවත් වෙද්දී වටිනාම දෙයට යොමු විය යුතු විදිහක් තියෙනවා වටිනාම කාරණාවට අනුගත විය යුතු විදිහක් තියෙනවා. ඒක අතහැරලා අර ගැඹුරු දේ අල්ලන්න යනවා. ඒක අල්ලන්න යන්නේ මොකක් එක්කද? අපි මේ නරක විදියට ජීවිතේ කාමයෙන් අපට කරන්න දෙයක් නැහැ. ඉතින් කාමයේ එනවා, රාගේ එනවා, අර මේ විවිධ දේවල් එක්ක අපි කරනවා, කරන්න දෙයක් නැහැ. නමුත් අපි ධර්මයේ හැසිරෙනවා, අපි ධර්මයේ ගැන හිතනවනේ. දැන් එතකොට ලෝකයේ ඉද්දි ජීවිතේ වටිනාම දේ එක්ක ඉන්නේ නැති කෙනා එතන ඒ චින්තනය ගැන යාට තේරුම් ගන්න බැරි නම් කොහොමත් අර යථාර්ථවාදී දහමක් කියන කාරණාව තේරුම් ගනීවිද? තේරුම් ගන්න ඉඩක් නැහැ. ඒක එක රිංග ගන්නවමයි. ඒ කාරණාව මොකද කරන්නේ? අන්න අපට හම්බ වෙන අපේ මැනීමක් එනවා. අපි සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අපි කෙලෙස් එක්ක ඉන්නවා කරන්න දෙයක් නැහැ. හැබැයි අපි යථාර්ථය දකිද්දී එහෙම නෑ අපි යථාර්ථය දකිනවා. අපි මේ ධර්මයේ විමසනවා. දැන් ඒ කියපු කියමන තුලම කියවිලා ඉවරයි. මොකක් එක්කද? අන්න ලෝකයේ ද්වෛතාවයත් දෙපැත්තකට ගිහිල්ලා. හොඳ නරක කියලා දෙකක් ගිහිල්ලා. ඇත්ත දකින්න ස්වභාවයක් නේ. තනිකර බොරුවක් නිකරන්නේ. යථාර්ථය දැකීමනේ.